හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2019 ජූනි මාසයේ 27 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 3:00ට ආරම්භ වෙන අභිධර්ම සාකච්ඡාවටයි අපි දැන් යොමු වෙන්නේ. සවනට සිසිල සෝසේ කරන මේ ධර්ම සාකච්ඡාවේ වගේ ධර්ම දේශනාවට අදත් අප කෙරේ අනුකම්පාවෙන් නව ශ්‍රී ලංකේ සිට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ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 අතීත අනාගත වර්තමාන වශයෙන් කාල තුනටම දිගහැර ਸਰව ප්‍රකාරයෙන්ම පැහැදිලිව පිරිසිදුව සම්බෝධඥාණයෙන් අවබෝධය කොට වදාළ ඒ උතුම් ධර්මය ලෝක සත්වයාට දේශනා කිරීමට නැමැදෙනුමුණු වීරියවන්ත సంతානයක් ඇති කරුණාවෙන් පිරිසන්තානයක් ඇති ਸਰවච සම්මා සම්බුදු පියාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා මාගේ නමස්කාරය වේවා ඒ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මසංතානයේ පහළ වී වදාලා වූ ඒ උතුම් බුදුනුවණින් දැකවදාලා වූ දේශනා කොට වදාලා වූ සත්වයන්ට පිහිටවන්නා වූ සත්වයන් සංසාර දුකින් මුදවා හරින්නා වූ සත්වයන්ට අනේක සැප සම්පත් ලබා දෙන්නා වූ මිහිරිතම වූ ඒ උතුම් වූ ප්‍රණීත ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා එවාගෙම ඒ උතුම් දේශිත ධර්ම මාර්ගයේ ගමන් කොට සිත සනසාගෙන දුකින් මිදී සැපයෙන් සැපයටපත් වී නිවෙනින් සැනසී ගියා වූ අෂ්ටාර්ය පුජ්‍යද මහා සංඝ රත්නයේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ආනුභාව බලයෙන් අනන්ත ගුණ බලයෙන් තුරුවන් වන්දනා කර ගැනීම වශයෙන් නමස්කාර කර ගැනීම වශයෙන් උපදවාගත්තා කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලෙන් අපේ මේ ශ්‍රාවක පිරිස මේ වෙලාව වෙනකොට උපදවාගෙන තිබෙන්නා වූ වඩාගෙන තිබෙන්නා වූ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් පවතින කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන් අදත් මේ ප ဋ ාණ ධර්ම දේශනාවට සම්බන්ධ කොට ඉදිරිපත් කරන කියලා දෙන දහම් කාණ්ඩය මේ පින්වත් සෑම දිනාටම හොඳින් වැටහේවා හොඳින් තේරුම් ගන්නට ලැබේවා හොඳින් අවබෝධ වේවා ඒ සඳහා කිසිම බාධක ධර්මයක් මානසික වශයෙන් ඇති නොවේවා මාර බාධක ධර්මයක් ආභ්‍යන්තරයෙන් වූ වේවා බාහිර වශයෙන් හෝ වේවා ඇති නොවේවා පංච නීවරණ ධර්මයන් යටපත් වේවා චිත්ත සමාධිය ඇති වේවා සිහිය නුවණ යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන කියන වචනයක් පාසාම මේ උතුම් ධර්මයේ මෙනෙහි කර කර අසමින් ඒ තුල භාවනාවක් ගොඩනගාගෙන ඒ වගේම විපස්සනාවක් ගොඩනගාගෙන ධර්ම මානසිකාරයක් හදාගෙන ධර්ම චින්තනයක් හදාගෙන ඒ ධර්ම මානසිකාරයේ හිත මෙහෙवला මානසිකාරයේ මෙහෙवला ප්‍රතිපදාවේ ගමන් කොට බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා සාන්තයි සැපයි හොඳයි කියා නිවි සැනසී පැමිණ අවබෝධ කොට ගත්තා වූ සාන්ත වූ ප්‍රණීත වූ පවිවේක වූ සූක්ෂම වූ නිර්වාණ ධාතු ස්පර්ශ කරගන්නට මේ උතුම් පිළිවෙතක් මාර්ගයක්ම වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා අද අපි හැම දිනාටම ඉදිරිපත් කරගෙන තිබෙන දහම් කාණ්ඩේ තමයි මීට පෙර අවස්ථාවකදී කියලා දීපු දහම් කාණ්ඩයක දිග ඇඳියක් ඒ කියන්නේ ඒ කොටසේම කියලා දෙන දිග ධර්ම කාණ්ඩයක්. ඉතින් මේ කාලය තුල අපි මේ කතා කරන්නේ කවුරුවත් වැඩිපුර කතා කරන නැති බොහෝම කලාතුරකින් කතා කරන නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අතිගාම්භීර වූ ධර්ම කාණ්ඩයක් ලිඳක බැලුවාම ලිඳක වතුර ගත්තාම ලිඳේ උඩ වතුර තිබෙනවා ලිඳේ යට වතුර තිබෙනවා මේ මොහොදේ වුණත් එහෙමයි මොහොදේ නාන්න ගියාම මේ සාමාන්‍ය මිනිස්සු නාන්නේ ගොඩබිම. ඒ කියන්නේ ගොඩට කිට්ටුයි. වතුර රස්නේ සීතල නෑ. නමුත් වතුරට යන්න යන්න සීතලයි. ඒක නිසා වැඩි කෙනෙක් යන්නේ නෑ. ළිඳක වුණත් එහෙමයි උඩ වතුර සීතලයි. උඩ වතුර රස්නේ යට ගැඹුරට යනකොට සීතලයි. ඒ වගේම හුස්ම ගන්නත් අමාරුයි කියලා කියනවා. ඒක නිසාවත් දෝ මන් දන්නේ මේ ධර්ම වලට අතපත ගෙහිම හරීම අඩුයි. මේ තරම් ගැඹුරකට යන්නේ නැහැ. ඒ අතර අපේ මේ පින්වත් හැමදෙනාම බොහෝම ඕනෑකමින් අවුරුදු ගාණක් තිස්සේ මේ දහම් පතුලකට යන්න මහන්සි ගන්නවා. දහම් පතුලකට ගිහිල්ලා හිතනවා මෙනෙහි කරනවා. ඒ ප ဋ ාණ ධර්ම පතුල. ඒ ගාම්භීර වූ ඒ වගේම සූක්ෂම වූ සියුම් වූ සීතල වූ ඒ වගේම ලේසියෙන් දිහා ගන්නටත් බැරි අතිශය ගැඹීර ධර්මකාණ්ඩයකට හිත යොමු කර කර භාවනා මානසිකාරයක් හදාදා ධර්මයෙන් සැනසී සැනසී මේ යන ගමනේ අද මේ පින්වත්තුන්ට මේ හේතුඵල ධර්ම රාමුවේ ප ဋ ාණ ධර්ම රාමුවේ එක කොටසක් ඉදිරිපත් කර ගන්නවා මේ අවස්ථාවට කියලා දෙන්න. ඒ තමයි අද මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය ගැන ටිකක් කියලා දෙනවා. හැබැයි මං හිතන හැටියට අද මේක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඉතිරියක් වුණොත් ඊළඟ සතියේදී අපි කතා කරමු. අද මම සීමිත කාල ප්‍රමාණයක් අරගෙන මේ පින්වතුන්ට මේ ධර්ම කාණ්ඩය කියලා දෙනවා. ඉන්ද්‍රිය. මේක හරි ලස්සන පොදු වචනයක්. ඒ වාගේම ලස්සන වචනයක්, හුරු වචනයක්, කනට හුරු වචනයක්, කන්ට හුරු පදයක් ඉන්ද්‍රිය ධර්ම කිව්වන් පස්සේ පංච ඉන්ද්‍රිය කියලා කියනවා. මේ ඉන්ද්‍රිය කතාව අපි ඇත්ත වශයෙන්ම බනට ඇවිල්ලා නෙවෙයි අහන්නේ. මේ ඉන්ද්‍රිය කියන වචනය අපි දැනගන්නේ අපි කුඩා කාලයේදී. මම විශ්වාස කරනවා අපේ මේ පින්වත් හැමදෙනාම මේ ඉන්ද්‍රිය කියන වචනේ අහන්නේ අභිධර්ම ඉගෙන ගන්නටවත්, සූත්‍ර ඉගෙන ගන්නටවත්, විනය ඉගෙන ගන්නටවත්, බණහන්ටවත් ගිහිල්ලා නෙවෙයි. මේ ඉන්ද්‍රිය කියන වචනේ අපිට කන වැකුනේ ඉස්සර වෙලාම ඉස්කෝලේදී. අපේ පාසලේ ඒ වාගේම ගුරුවරු අපිට උගන්වපු සෞඛ්‍ය උගන්වපු ඒ වාගේම ගුරුවරු ටීචර්ස්ලා ඒ වාගේම වෙනත් ගුරුවරු අපිට අපේ ජීවිතේ ශරීරය ගැන කියලා දෙනකොට ශරීර පාඩම් ගැන කියලා දෙනකොට කියලා දුන්නා මේ අපේ ඉන්ද්‍රිය ධර්ම. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියනා වූ දේවල් ඉන්ද්‍රිය හැටියට සලකාගෙන ඉතින් ඒව ගැන තමයි කියලා දුන්නේ. ඉතින් අපි එදා හිතාගත්තා මමත් ඇතුළුව මං හිතනවා මේ පින්තුනුත් එහෙම වෙන්න ඇතේ කියලා. එහෙම නොවෙනවා නම් යහපත් වාසනාවක් ඒක. ඉන්ද්‍රිය කියන වචනේ ඇත්තටම මගේ කනට වැදුනේ අපි මම ස්කූල් යන කාලේ. ඉතින් මේ ඇහැ කියන්නේ ඉන්ද්‍රියක්කේ කියලා කිව්වා. කන කියන්නේ ඉන්ද්‍රියක්කේ කියලා කිව්වා. ඒ වගේම නාසය දිව ශරීරය. ඔකට දැන් පංචේන්ද්‍රිය කියලා කියනවා. සාමාන්‍ය පොදු ව්‍යවහාරයේදී අපි කතා කරනවා පංචේන්ද්‍රිය ධර්මයන් පිනවනවා. පංචේන්ද්‍රිය ධර්මයන් පිනවනවා, පංචේන්ද්‍රිය සංවර කරගන්න ඕන්න ඔය වගේ කතා. ඔන්න ඉස්කෝලෙත් තමයි ඕක හොඳට ඉගෙන ගන්න. ඉතින් මේ අපි ඇහැ කන නාසය දිව ශරීරය කියලා ඉතින් පහක් ඉගෙන ගත්තා. ඊට පස්සේ පන්සලක ධර්ම ආරණ්‍යයක සේනාසනයක බණහන්ඩ යනකොට ওই බණෙත් ඇහෙනවා ඉන්ද්‍රිය. ඒකෙදි කියනවා ෂඩේන්ද්‍රිය කියලා. පංචේන්ද්‍රිය සහ මනේන්ද්‍රිය. ওই වගේ දේවල් කියන. තේරෙන්නේ නැහැ. මොකක්වත් ඒ තරම් ගැඹුරකට යමක් තේරෙන්නේ නැහැ. වචනේ නම් ඉතින් හොඳට ඇහෙනවා. ඒකත් ඉතින් අපි පාඩම් කරගන්නවා. ඊට පස්සේ මේ අපි ධර්මයේ එක්කාසු වෙනකොට අපිට තව මානසික ධර්ම කීපයක් කියලා දුන්නා පංච පංච ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒ කියන්නේ ඉන්ද්‍රිය හැටියට කියනවා මනෝ ධර්ම සමුදායක්. මේ ඇහැ කන නාසය දිව ශරීරය හිත කියන එක නෙවෙයි. ඊට වඩා එකක් කියලා දෙනවා. ඒ තමයි සද්ධාව ඉන්ද්‍රිය, සතිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ඔන්න ඔය වගේ ඉන්ද්‍රිය ධර්ම පහක්. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. එතකොට දැන් මේ ඉස්සෙල්ලා අපි අත ගහපු ඉස්කෝලේදී කතා කරපු ඉස්කෝලේදී අත ගහපු ඉන්ද්‍රිය ධර්මවලුයි ඊළඟට මේ මේ ධර්මදේශනා තුළින් ගැඹීරව ගෙල්ලා මානසික ධර්ම එක්කාසුවේදී කතා කරන ඉන්ද්‍රිය ධර්මයනුයි දෙක ටිකක් හරි දෙපැත්තක්. ඉතින් ඔය විදිහට තමයි මේ ඉන්ද්‍රිය ධර්ම කතාවට අපි ආවේ. අපි දැන් ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් මේ තව එකක් තිබෙනවා මේ ඔය දේව කතාවලත් තිබෙනවා සක්‍ර දේවේන්ද්‍රය කියලා කියනවා. එතකොටත් ඕක කාඥාරිය වුත් කියනවා සක්‍ර දේවේන්ද්‍රයා කියලා කියන්නේ කවුද කියලා සක්‍ර දෙවියෝ ඉන්ද්‍රයෙක්. එතකොට ඔන්න ඔය වගේත් අපි දේවාල ගානේ අරේ මෙහි කැරකෙන උටත් ඔය කතාව අපිට එක්කාසු වෙලා තිබෙනවා. ඉතින් මේ සත්‍යාන දේශනාව අහන්ත ඉගෙන ගන්නට හිතන්ට මෙනෙහි කරන්ට යන්නා වූ කෙනා ඔය අතන මෙතන තිබෙන්නා වූ ඉන්ද්‍රිය කතාවල් එකතු කරගෙන හිතේ තියාගෙන හිතේ පටලවාගෙන මේකට යන්න ගියොත් එහෙම මේ තේරුම් ගන්නට බැරි වෙනවා. හේතුව කකුල් දෙකයි අත් දෙකයි බැඳගෙන කකුල් දෙකයි අත් දෙකයි ඔළුවයි එහෙම මෙහෙ නූල් වලින් පටලවාගෙන යම් කෙනෙක් වතුරට පැන්නොත් අනිවාර්යයෙන්ම ගිලෙනවා කියන එක වෙනවාමයි. ඒ වාගේ මේ ඉන්ද්‍රිය ධර්මයේ කියනා වූ දෙය නොතේරෙන නොතල පටලවාගෙන මේ වැඩේට බැස්සොත් අපි සියලු දෙනාම අනාථ වෙනවා අසරණ වෙනවාමයි. ඒක නිසා මේ වචනය කනට හුරු වුණත් අහලා තිබුණත් කියවලා තිබුණත් ලියන්න පුළුවන් වුණා. අපි මේකේ තිබෙන්නා වූ නියම අර්ථය දැන හඳුනාගෙන ඉස්සරහට යා යුතුයි. ඒක නිසා දැන් හිතමු මේ ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද කියලා. එකක් තිබෙනවා මෙහෙම. ඉන්ද්‍රිය කියලා ඉන්ද කියලා කියනවා රජාට. රජුරවන්ට නායකයාට කියනවා ඉන්ද්‍රිය කියලා. එකක්. අනිත් එක තමයි මේ ඉන්ද්‍රිය කියන වචනේ තේරුම සමහර ධර්ම තිබෙනවා සමහර ධර්ම තිබෙනවා ඒවා අනිත්‍ය ඔය ළඟපාත තිබෙන තවත් මොන හරි තිබෙනවා නම් දෙයක් ඒවා Tamanට නතු කරගන්නට පුළුවන්. Tamanට නතු කරගෙන යටත් කරගන්න පුළුවන්. අන්න එහෙම ගතියක් මේකේ තිබෙනවා. යටත් කරගන්න පුළුවන්. Taman එක්ක ගෙනියන්න පුළුවන්. තමාට යටත් කරගෙන හසුරවන්න පුළුවන්. මේ වෙලාවේදී මට හිතට එනවා මෙන්න මෙහෙම කතාවක්. හොඳට වැහැලා වැහැලා වැහැලා වැහැලා වතුර පිරෙන ඇලදොල ගංගාවල් ඉතින් හොඳට ඇලවල් වලින් දොළවල් වලින් එන්නා වතුර ඔක්කොම එක්කාසු දා ගඟට ගියායින් පස්සේ ගඟේ වතුර පිරෙනවා. හැබැයි ගඟ ගලාගෙන යනවා. ගඟ ගලාගෙන යන්නේ නිකන් නෙවෙයි. ඒ ගඟේ තියෙන වතුර පහරින් අනිත් ඒවත් වටපිටාවේ තිබෙන වතුරට අහු වෙන වතුරට යට වෙන දෙපැත්තෙම දෙව්රෙම තිබෙන්නා වූ ගස් ටික තලාගෙන, පෙලාගෙන, නවාගෙන සමහර වෙලාවට ගලවගෙන ඇද්දගෙන යනවා. ඒ තරම් හයියක් ගතියක් මේ කියන්න වතුර පහරට තිබෙනවා. රජ ගතියක්, බලවත් ගතියක්, Tamanට නතු කරගන්න පුළුවන් ගතියක්, හයියක් පෙන්වන්න පුළුවන් ගතියක් ඔය වතුර පාරේ තිබෙනවානේ. ආන්න ඒ වගේ මේ රජ්ජුරුවන්ටත් පුළුවන් රටවැසියා කොච්චර ලොකුවට හිටියත් රටවැසියා කොච්චර සංඛ්‍යාවෙන් වැඩි වුණත් ඒ රජාගේ තිබෙනවා ගතියක් එයාට පුළුවන් Tamanට නතු කරගන්න යටත් කරගන්න. ආන්න ඒ වාගේ ওই ධර්ම තිබෙනවා. කියන්නේ තමා ළඟ ඉන්න ඒ වගේම තමාට මොකක් හරි යම්කිසි කනෙක්ෂන් එකක් සම්බන්ධයක් තිබෙන ඒ දේවල් ඔක්කොම ටික තමාට නතු කරගන්නවා යට කරගන්නවා. ඒක නිසා ඔන්න ওই විදිහට මේ තමාගේ බලය වැඩිපුර අනිත් ධර්මයකට හසුරුවන්ට ලබා දෙන්න පුළුවන් අර්ථයෙන් මෙන්න මේ ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරනවා. තව තියෙනවා කොට ගොඩක් ඉතින් අපේ බුදුරජාණන් වහන්සේටත් මේ කියනවා ධර්ම රාජෝත්තමයන් වහන්සේ බුදුරජාන් වහන්සේටත් තිබෙනවා ඉන්ද්‍රිය ස්වභාවය. අනේ සත්වයන් හොඳට ධර්ම මාර්ගයට හසුරවන්න පුළුවන් ගතියක් තිබෙනවා. ඉතින් මේ විදිහට තිබෙන්නා වූ මේ ධර්ම එහෙම නැත්නම් ඉන්ද්‍රිය ගති බලවත් හයියක් අනිත් අයට බලපෑමක් කරන්න පුළුවන් ධර්ම සමුදායක් තිබෙනවා එකක් නෙවෙයි. මෙතන කියන්නේ මේ බාහිර වශයෙන් තිබෙනා වැස කරන ආසාදී දේවල් නෙවෙයි. මේ කියන්නේ මානසික ධර්ම ගොඩක් තිබෙනවා. මේ මානසික ධර්ම තමයි මෙතෙන්ට ගන්නෙ. හේතුව මේ මේ ඉන්ද්‍රිය පටිච්ච මේකද්ද ප ဋ ාණ ධර්ම කතාවේ මේ ඉන්ද්‍රිය ගැන කියනකොට නිකම්ම ඉන්ද්‍රිය කියලා කියන්නේ නැහැ. මේකේ තිබෙනවා ඉන්ද්‍රිය ප්‍රත්‍ය කියලා යොදන එකාසු කරන වචන. ඉන්ද්‍රිය ප්‍රත්‍ය කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය ගති තිබෙන ධර්මවල අනිත් කෙනෙකුට උපකාර වන බලපෑමක් කරන හයියක් පෙන්නන අනිත් එක්කෙනා Tamanට නැඹුරු කරගන්න පුළුවන් ගතියක් තියෙන නිසා කියනවා ප්‍රත්‍ය ශක්තිය තියෙන ප්‍රත්‍ය ධර්ම කියලා. මේ ප්‍රත්‍ය ශක්තිය තියෙන අනිත් අයට බලපෑමක් කොට අනිත් අය යටත් කර ගැනීමට හැකි ප්‍රත්‍ය ශක්තිය තිබෙන ඉන්ද්‍රිය ධර්ම සමුදායක් තිබෙනවා මානසික ධර්ම අතර. මනෝමය ධර්ම අතර. ඇත්ත වශයෙන්ම ගත්තම ඔක්කොම ඉන්ද්‍රිය තිබෙනවා 22ක්. දෙවිසි ඉන්ද්‍රිය ධර්මයන් කියලා කියන්නේ 22ක් තිබෙනවා. ඔය ඒකේ ප්‍රඥාවක් තිබෙනවා ආකාර කීපයකට දක්වලා. ඒ ධර්ම 22ම එතන ඇත්ත වශයෙන්ම ගන්නෙ නැහැ. ඒකෙන් කීපයක් එහෙට මෙහෙට කරනවා. අපි අහලා තිබෙනවා මේ දැන් ඔය ඒකේ ගන්නවා රූප මේ ගන්නවා සද්ධාවත් වීරිය සති සමාධි ප්‍රඥා ඊට පස්සේ ප්‍රඥාව මේ සෝවාන් මාර්ගඵල අවස්ථාවට ගන්නවා තව තියෙනවා මේ රූප මේ ඉන්ද්‍රිය දෙකකුත් තිබෙනවා අතන කියන්නේ බලවත් හයියක් වෙනවා ඒ තමයි පුරුෂ ඉන්ද්‍රිය සහ ස්ත්‍රී ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒකත් මේකට ආйти මේ 22කට ඒ වුණාට මේ පුරුෂ ඉන්ද්‍රිය කියන ගතිය, ස්ත්‍රී ඉන්ද්‍රිය කියන ගතිය ඇවිල්ලා මේ රූප වලට බද්ධ වෙලා රූප වලට කැවිලා රූප අස්සේ ගිලගෙන පිහිනාගෙන තිබෙන්නා වූ ස්වභාවයක් නිසා මේක රූප වලට සම්බන්ධයි. එතකොට මේ රූප වලට සම්බන්ධ මේ ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියනා වූ ධර්මයෝ මේ අනිත්‍යවට මේ ප්‍රමේ නාම ධර්ම සම්බන්ධයෙන් පත්‍ය එහෙම නැත්නම් උපකාරක බලපෑම් කරන්න පුළුවන් ඒවා කියලා සලකන්නේ නැහැ ඒවා රූපවලට. හැබැයි වගේ තිබෙනවා ආකාරයක් තිබෙනවා. ඒ භාව රූපවල තිබෙනවා 아무තු බලයක්. එහෙම තියෙන ඒක හින්දා තමයි ඒවට ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ වුණාට මේ නාම ධර්ම කතාවේදී එහෙම එකක් වෙන්නේ නැහැ. අපේ පින්වතුන් හොඳට මතක තියාගන්න මේ ඉන්ද්‍රිය මේ විදිහට මේ ඉන්ද්‍රිය ධර්ම කතා කරනකොට මේ 20ක් ගණන් ගන්නවා ඒ 20 නුත් මෙහෙම එකක් තිබෙනවා මේ මේ 20 තිබෙනවා සහජාත ඉන්ද්‍රිය ධර්ම ඊළඟට කලින් උපන් කුරේජාත ඉන්ද්‍රිය ධර්ම ඊළඟට රූපය සම්බන්ධයෙන් පවතින රූප ජීවිත ඉන්ද්‍රිය ධර්ම කියලා. ධර්මතා ඉන්ද්‍රිය ධර්ම තිබෙනවා මේ මේ විදිහට තුනක්. හොඳට මතක තියාගන්න. එකට උපං සහජාත වශයෙන් පවතින ඉන්ද්‍රිය ධර්මයෝ තිබෙනවා. ඒ කියන්නේ ඊළඟට තමන්ට කලින් උපන් Tamanට කලින් පහළ වූ ඉන්ද්‍රිය ධර්මයට ඒකුත් කියන ඒකට කියනවා කලින් උපන් අර්ථයෙන් පුරේජාති ඉන්ද්‍රිය ධර්ම කියලා. තව තියෙනවා රූපවලට සම්බන්ධව පවතිනා වූ රූප ජීවිත ඉන්ද්‍රිය ධර්ම. ඔය ඔය ධර්ම තුනක් කියවෙනවා කියලා අපි මෙතනදී හිතේ තියාගන්න ඕනේ. එතකොට මේ සහජාත ඉන්ද්‍රිය කියලා කිව්වේ මොකද්ද? මේ සහජාති ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ ධර්ම එකට උපදිනවා. දැන් සහජාත කතාව කියන්නේ මෙහෙමනේ. ඒකුප්පාද නිරෝධාච ඒකා ලම්බන වත්තුකා චේතෝ යුත්තා විපඤ්ඤාස චිත්තා චේතසිකා මතා කියලා ඔය ධර්ම නාම ධර්ම චෛතසික ධර්ම හඳුන්වන තැන මුලින්ම අපි ඉගෙනගත්ත අතගහපු පාඩම් කරපු ගාථාවක් ඕක. ඒ කියන්නේ චේතසික ධර්ම, මනෝමය ධර්ම. ඒව තමයි එකට උපදින ධර්ම. විශේෂයෙන් ඒ සහජාත ධර්ම කියලා කියන්නේ එකට උපදින එකට පහළ වෙන ධර්ම. ඒවා නාම ධර්ම. ඊළඟට තියෙනවා ඒවා රූප නොවන අරූප ධර්ම. ඊළඟට පුරේජාත ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ මේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය මේ ප්‍රසන්න මොකද්ද මේ හදේ වස්තු රූප ආදී දේවල් ප්‍රසාද රූප. මේ ප්‍රසාද රූපයෝ ආධාර කරගෙන තියෙන්නේ මේ ප්‍රසාද රූප ඇවිල්ලා විඥාන පහළ වීමට හේතු වෙන ධර්ම. චක්කු සෝත ගාන දිවහා කාය කියන මේ විඥාන ධර්ම පහළ වෙන්න විඥාන පහළ වෙන්නේ කලින් චක්කු සෝත ගාන දිවවා මේ මේ කාය හැබැයි ඒවා පහළ වෙන රූප වශයෙන් පවතින මේ විඥාන පහළ වෙන්නේ පස්සේ කලින් පහළ වෙනවා මේ රූප ධර්ම ප්‍රසාදේ. ඒක නිසා ඒවට කියනවා පුරේ ජාත ඉන්ද්‍රිය ධර්ම කියලා. තව එකක් තියෙනවා. ඒ තමයි මේ ජීවිතීන්ද්‍රිය ජීවිතීන්ද්‍රිය කියලා එකක් තියෙනවා. ඒක රූපයන් පරිපාලනය කරන්නා වූ ධර්මයක්. මේ රූප ජීවිත ඉන්ද්‍රිය ඒකත් ඉන්ද්‍රිය ධර්මයක්. අපේ ජීවිතයේ අපේ ශරීරය පාලනය කරන්නා වූ රූපවලට සම්බන්ධ තිබෙනවා එක්තරා විදියක ජීවිතීන්ද්‍රිය ගතියක්. ඕකෙන් මැරෙන්න නොදී මේ ශරීරය උණු කර කර ඉස්සරහට ගෙනියනවා. ඒක නිසා තමයි මේක ඔය නිකන් ගොවගෙඩිය වගේ කුණු වෙන්නේ නැතුව තියෙන්නේ. ඒක නිසා මේ රූපවලට සම්බන්ධ තිබෙනවා ජීවිත ඉන්ද්‍රිය ගතිය. මෙන්න මේ වගේ තිබෙනවා ඉන්ද්‍රිය සහජාත ඉන්ද්‍රිය ධර්ම ප්‍රති ශක්තියක් තිබෙනවා. පුරේජාත ඉන්ද්‍රිය ධර්ම තිබෙනවා. රූප ධර්ම වල ඉන්ද්‍රිය ධර්මයක් තියෙනවා. මේ කියන්නා වූ කතාවේදී මේ කියන ඉන්ද්‍රිය ප්‍රත්‍ය කියනකොට අපි මේ නාම ධර්ම පැත්තට යන්න ඕනේ. රූප ධර්ම වෙන නෙමෙයි නාම ධර්ම පැත්තට හැරෙන්න ඕන. ඒක නිසා මේ කියන්නා වූ ධර්ම වල අපි දැන් කොටස් තුනක් ඉගෙන ගත්තා. මේ ඉන්ද්‍රිය කියන වචනය ඉගෙන ගත්තා. ඉන්ද්‍රිය කියන්නේ මොනවටද? ඒ ඉන්ද්‍රිය ධර්ම මේ කතාවේ විස්තර කරනකොට කොටස් කීයකට විස්තර කරනවාද? කොටස් තුනකට විස්තර කරනවා දැනගත්තා. දැන් මේ මේ සහජාත ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව අපි හිතනකොට මෙන්න මෙහෙම තිබෙනවා ධර්ම රංචුවක්. ඒව විශේෂයි. චිත්ත, චෛතසික ධර්ම තිබෙනවානේ. ඔය අතර නාම ධර්ම කියලා ගත්තොත් මෙහෙමනේ. චෛතසික ධර්ම 52ක් තිබෙනවා. හිත තියෙනවා. එතකොට 53යිනේ. අපි සරලව ගත්තොත් මෙච්චර කතනය කරන්නේ නැතුව හිත 89කට බෙදන්නේ නැතුව ගත්තොත් හිත එක නාම ධර්මයක් අනිත් ටික ඔක්කොම චෛතසික 52යි 53යි. මේ වගේ තිබෙනවා මේ ඉන්ද්‍රිය හැකියාව තිබෙන රජ කිරීමේ බල කිරීමේ හැසිරවීමේ ශක්තිය තිබෙනා වූ අමුතු හයියක් ගැම්මක් තිබෙන දේවල් තිබෙනවා. මේ අපි ඉස්කෝලේ යන කාලේ අපේ ප්‍රින්සිපල් එහෙම නැත්නම් ප්‍රධානාචාර්යතුමා කොහෙන් හරි එනවා කියපු ගමන් ළමයි සද්දබද්ධි කරන්නේ නැතුව බොහොම නිසලමනි හරි සංවරයක් හදාගෙන සමහරට බයි ඔහොම ඉන්නවා. එයා එනවා විතරයි. සමහර කෙනෙක් ළඟින් යනකොටත් එහෙමයි. එහෙම සමහරට මොකක්වත් කියන්නෙත් නැහැ. එයා එනකොට හැසිරීම වෙනස් වෙනවා. බලන්න එයාගේ තියෙන ඒ ගතිය අනික් කෙනෙකුට ශබ්දබද්ධයක් නොදා කතාවක් නොකර වචනයක්වත් අමුතු හික්මීමක් කිරීමේ ශබ්දේ නිස්සබ්ද කිරීමේ දැඟලිලි ගති නැවැත්වීමේ ගතියක් ඒ චරිතයට තියෙනවා. හැබැයි එයත් මිනිස්සේ. අනික් ගුරුවරුත් මිනිස්සයෝ. ඉන්න ළමයිත් මිනිස්සේ. ඔක්කොම ටික මනුස්ස වශයෙන් හැබෑවටම හරි. ප්‍රින්සිපල් තුමාට තිබෙන්නේ නැත්නම් ප්‍රධානාචාර්යතුමාට තිබෙන්නේ අත් දෙකක් පයක් දෙපයක් ඔළුවක් කන දෙකනක් නාසයක් ওই අංගුපාංගම තමයි ওই ගුරුවරුන්ට තියෙන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තියෙන්නේ හැබැයි ඒ ඔක්කොම මිනිස්සු වුණා වූ අය අතර එයාට තියෙන අනිස් මිනිස්යන්ට මොකද්ද බලයක් දාන ගතියක් තියෙනවා. එයා ඇරුණාම ඒ පාසලේ ගුරුවරුන්ට තිබෙනවා ඒ ළමයින්ට බලපෑමක් කරන්නා වූ 아무තු ගතිය. එයා මොකක්වත් කියන්න ඕනේ නැහැ. 아무තු හික්මීමක්. ඔය ඇවිල්ලා අපේ ඉස්කෝල කාලයට ගියාමයි. හැබැයි මේ එදිනදා පාරේ තොටේ යනකොටත් ওই ඉන්ද්‍රිය වැඩේ කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ නිසා 아무තු සංවරයක් එහෙම තියෙනවා. දැන් ඔය මේ බලන්න නව ශ්‍රී ලංකේයේ අපි ඉන්න රටේ ඕස්ට්‍රේලියාවේ USA එංගලන්තේ මේ ළඟට ඔය රටවල්වල පාරේ වාහනයක් පදවාගෙන යනකොට කොහේ හරි නිල් පාට රතු පාට දැක්වෙන පොලිස් වාහනයක් තිබිච්ච ගමන් මිනිස්සු අමුතු විදිහට සංවර වෙනවා. අමුතු විදිහට සංවර වෙනවා. ඒකේ ඉන්නේත් මිනිස්සු. ඒකත් කාර් එකක්. මේ යන්නේත් වාහන කාර් ලොරි. ඒ පුංචි වාහනේට පුළුවන් මොකක්වත් කියන්නේ නැතුව වේගෙන් යන බස් එකක් ස්ලෝ කරන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. එතකොට අන්න ඒ වගේ මේ කියන්නා වූ නාම ධර්ම රංචුවේ මේ 52යි 53ක් වෙච්ච නාම ධර්ම රංචුවේ සමූහයේ මේ අනිත්‍යයට ඒත්තු බේතු ගන්නට පුළුවන් බල හැකියාවන් තිබෙන්නා වූ ධර්ම කීපයක් හඳුනාගෙන තිබෙනවා. ඒ තමයි එකක් සිත. සිත. අනිත් එක තමයි වේදනාව. චිත්තය වේදනාව කියන ධර්මය ශ්‍රද්ධාව කියන ධර්මය වීරිය කියන ධර්මය ඊට පස්සේ සතිය ඊළඟට ඒකාග්‍රතාව කියන සමාධිය ප්‍රඥාව අනිත් එක ජීවිතේන්ද්‍රය මෙහෙමයි තියෙන්නේ චිත්ත වේදනාව ජීවිතේන්ද්‍රය කියලා තුනක් තිබෙනවා. අනිත් එක තමයි අපි කියන සද්ධාව චෛතසිකයක්, වීරිය චෛතසිකයක්, සතිය චෛතසිකයක්, සමාධියේ ඒකාග්‍රතාව චෛතසිකයක්, ප්‍රඥාව චෛතසිකයක්. මේ කියන චිත්ත, ජීවිතේන්ද්‍රිය, වේදනා, සද්ධා, වීරිය, සති, ඒකාග්‍රතා, ප්‍රඥා. මේ මෙන්න මේ කියනා වූ ධර්ම කාණ්ඩේ ධර්ම තියෙනවා අටක් තිබෙනවා. ධර්ම අටක් තිබෙනවා. මේ ධර්ම අට තමයි මේ වැඩේ ඉන්ද්‍රිය පත්‍ය කතාව ගැන විස්තර කරනකොට අපි පාවිච්චියට ගන්න. කොතන හරි මේ කියනා වූ ඉන්ද්‍රිය ධර්ම අටෙන් මේ කියන ධර්ම අටෙන් කොතන හරි එකක්වත් තිබුණොත් ඒ ඒ ධර්මයට පුළුවන් එතන ඉන්න අනිත්‍යක මෙහෙවීම පරිපාලනය කිරීම කරන්න. එතකොට මේ වගේ බලපෑම ලබන්නේ කවුද? අනිත් ධර්ම. මේකේ බලපෑම ලබන්නේ අනිත් ධර්මයේ. අපි මෙන්න මේ කතාව විතරක් මේ කතාව විතරක් හිතේ තියාගෙන මේ ඉස්සරහට යම්. ඊළඟට ඉතිරි ධර්ම ටික අපි මේ ඉදිරි වැඩසටහන් වල කතා කරමු. එකක් තියෙනවා මම අර මුලින් කිව්වා වගේ බලපෑමක් කරන්න පුළුවන් ධර්ම. දැන් බලපෑම ලබන ධර්ම. අපි වීතියකට යන මේ ටික හිතේ තියාගෙන මේ ධර්ම අට චිත්තය, වේදනාව, ජීවිතේන්ද්‍රිය, සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්ම අට හිතේ තියාගෙන අපි යම් මේ වීතියක් ගැන කතා කරමු. මෙන්න පළවෙනි වීතිය මේකේ තිබෙනවා වීති හතක් තියෙනවා මේ ඉන්ද්‍රිය කතාව කරගෙන යනකොට මේ වීති විසර්ජනාවාර හතක් තිබෙනවා. ඒ හතේ පළවෙනි එක අපි දාන්නේ කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කුසල ධර්මය කුසල ධර්මයටම ඉන්ද්‍රිය පත්‍ය භාවයෙන් පත්‍ය වෙනවා කුසලයක් හොඳ ධර්මයක් හොඳ ධර්මයකට කුසල ධර්මයකට බලපෑම් වැඩේ කරනවා එතකොට කුසල කුසලෝ ධම්මෝ කියලා කියන්නේ පත්‍ය ශක්තිය තිබෙනදී කුසලස්ස ධම්මස්ස කියලා කියන්නේ පත්‍ය ශක්තිය ලබනදී ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍ය ගුණය ප්‍රතිඋපකාරය දෙන එක්කෙනා කුසලෝ ධම්මෝ. ප්‍රතිඋපකාර ප්‍රත්‍ය ශක්තිය ලබන්නා වූ කෙනා කුසල ධර්මය. කුසලස් ධම්මස් ඉන්ද්‍රිය පච්චේන පච්චය. මෙතන තිබෙනවා අපි මේක කලිමුත් කතා කළා මේ කතා කරා මේට කලින් කුසල ධර්ම හැටියට තිබෙනවා කීයක්ද? කුසල ශක්තිය, කුසල ධර්ම, කුසල බලයේ තිබෙන සිත් තිබෙනවා 21ක්. ඒ 21 තමයි කාමාවචර කුසල් සිත් 8යි රූපාවචර කුසල් සිත් 5යි අරූපාවචර කුසල් සිත් 4යි 17යි ලෝකෝත්තර කුසල් සිත් 4යි 21යි මේ කියනා වූ කුසල් සිත් 21 තිබෙනවා ධර්ම ගතියක් එක්කාසු වෙන එක එක අවස්ථාවලදී මෙහෙම මේ කුසල සිත් වල තිබෙනවා ජීවිතයේ ඉන්ද්‍රිය ගතිය තිබෙනවා අනිත් එක තමයි ඒ කුසල සිතම තමයි වෙන්නේ චිත්තය කියලා කියන්නේ ඊළඟට චෛතසික ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙනවා වේදනාව සද්ධාව, වීරිය එනවා, සතිය එනවා, සමාධි ගුණය එනවා, ප්‍රඥාව ගුණය එනවා මේ ධර්මතාවට තියෙන. මේක මෙහෙම කිව්වාට තේරෙන්නේ නැහැ. අපි වෙන පැත්තකට හැරෙමු. අපි මේ කුසල් සිත් 21න් මේ කතාව අපේ මේ අහගෙන ඉන්නා වූ පින්වතුන්ට වැටහෙන්න තේරෙන්න අපි එකක් ගමු. එකක් අරගෙන බලමු ඒකේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. ගමේ ගමේ ගුඩේ අපේ ඉන්න සද්ධාවන්ත මව්කුණ. මල් ටිකක් කඩාගෙන තෙල් ටිකකුත් අරගෙන පොන්චි හඳුන් කූරු පැකට් එකකුත් අරගෙන යනවා විහාරේ. චෛත්‍ය රාජන් වහන්සේ ළඟට බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා තමන්ගේ තිබෙනා අවිහිංසක ඒ පූජාව මල් ටිකක් හොයෙන් ලාභෙට හොයාගන්න පුළුවන් වත්තින් පිටින් කඩා ගන්න පුළුවන් තෙල් ටිකක් තමන්ගේ හැකියාවට හඳුන් කෝටියක් අරගෙන ගිහිල්ලා මේ ටික පත්තු කරලා පූජා කරනවා චෛත්‍ය රාජන් වහන්සේට බුදුරජාන් වහන්සේට විහාරයට බෝධින් වහන්සේට මේ වැඩේ කරන්නේ මේ වැඩේ කරනකොට කුසල් සිත් පහළ වෙනවා භූමි හතරකින් එකක. ඒක තමයි දැන් මේ කුසල් සිත් 21 තිබෙන්නේ ගොඩවල් හතරක. තැන් හතරකට අදාළයි. එකක් තමයි කාමාවචර භූමියේ තිබෙන්නා වූ කුසල් සිත් සමහර ඒවා රූපාවචර භූමියට අයිති ඒවා සමහර කුසාසු අරූපාවචර භූමියට අයිති ඒවා සමහර ඒවා ලෝකෝත්තර පැත්තට අයිති ඒවා සමහර ඒවා. ඒක නිසා මේ කුසල් සිත් 21 තැන් හතරකට අදාළ වෙලයි තියෙන්නේ. පැති හතරකට වැටලයි තිබෙන්නේ. පැති හතරකට සම්බන්ධ කරන්ටයි තියෙන්නේ. මෙයා මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා ධානය වඩ වඩා නෙවෙයි මේ බෝධි පූජාව කරන්නේ. චෛත්‍ය වන්දනාව කරන්නේ. ඊළඟට අරූපාවචරයේ ගිහිල්ලක් නෙවෙයි. ඒ පැත්තේ රූප නැහැ. ලෝකෝත්තර වලත් නෙවෙයි. මෙයා මේ වැඩේ කරන්නේ කාමාවචර භූමියේ කාම වස්තු වලින් හදාගත්ත රූප වස්තු වලින් ගොඩනගාලා තියෙන ගොඩනගලා තිබෙන චෛත්‍යයක් බෝධියක් විහාරයක් ආශ්‍රය කරගෙන. ඒ පරිසරයේ ගැවසෙනකොට යාට පහළ වෙන්නේ පළවෙනි භූමියට අයිති කාමාවචර භූමියට අයිති කුසල් සිත් පමණයි. ඒ කුසල් සිත් අටෙන් අපි හිතමු මෙහෙම එනවා කියලා. සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික මහා කුසල් සිත මෙයාට පහළ වෙනවා. මෙයා මේක දන්නේ මේ වාසක මෞතුමිය මේ කුසල් සිතක් පහළ වෙනවායි කියලා දන්නේ නැහැ. මෙයා හිතන්නේ පින් කරනවා කියලා. කුසල් වඩනවා, පින් කරනවා, බුදුන්ට වඳිනවා, චෛත්‍යයට වඳිනවා, විහාරයට වඳිනවා. මේක තමයි තියෙන්නේ. හැබැයි මේ මේ මව් කෙනාගේ හිතේ පහළ වෙන්නේ මේ වඳිනවා කියන වැඩේ තුල පුදනවා කියන වැඩේ තුල මේ පින්කම කරනවා කියන වැඩේ තුල පහළ වෙන්නේ නාම ධර්ම ටිකකුත් රූප ධර්ම ටිකකුත් රූප ධර්ම තමයි යාගේ අතපය ශරීරය ඊට පස්සේ නාම ධර්ම තමයි යාගේ හිතේ පහළ වෙන්නා වූ කුසල්සිත. සෝමනස සහගත ඥාන සම්පූර්ණ අසංකාරික මහා කුසල්සිත පහළ වෙනකොට ඒ කුසල්සිතේ තිබෙනවා එයාටවත් තේරෙන්නේ නැති මහා එක මණ්ඩලයකට රාශියකට පොදියකට රංචුවකට ඉදිරිපත් වෙන්නා වූ නැවෙන්නා වූ හැදෙන්නා වූ නාම ධර්ම එක්කාසුවක් තිබෙනවා නාම ධර්ම සමුදායක් තිබෙනවා ඒ නාම ධර්ම සමුදාය අතර තිබෙනවා චෛතසික ධර්ම රාශියක් හිතක්. චෛතසික ධර්ම රාශියක් තිබෙනවා හිතක් තිබෙනවා. මේ මේ ධර්ම සංචුවෙන් ඒ සිතම තමයි එහෙම නැත්නම් විඥාණය එහෙම නැත්නම් ඒ සිතම තමයි චිත්ත කියලා කියන්නේ. තව එතකොට ධර්ම හතක් තියෙන්න eBay. ධර්ම හත කියලා කියන්නේ අපි කියවනේ ධර්ම ඔක්කොම 8ක් තියෙනවායි කියලා. ඉන්ද්‍රිය ධර්ම වැඩේ කරන දැන් හිත තියෙනවා. ඒකේ තිබෙනවා මේ ජීවිත ජීවිතේන්ද්‍රිය ගතිය කියලා එකක්. ඊළඟට තියෙනවා නාම ජීවිතේන්ද්‍රිය තියෙනවා අනිත් එක තමයි ඔය ඉවෙනවනේ මේ ਸਰුවචිත්ත සාධාරණ චෛතසික ධර්ම හතක් තිබෙනවා. ਸਰවචිත්ත සාධාරණ චෛතසික ධර්ම හත. ඒ ਸਰවචිත්ත සාධාරණ චෛතසික ධර්මයන් හත ඇතුළේ තිබෙනවා මේ මේවා. ඒවා තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිත ඉදිරි මනසිකාර බලන්න. පස්ස වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිතේන්ද්‍රය මනසිකාර. මේ මේ කියන්නා වූ ਸਰවචිත්ත සාධාරණ චෛතසික ධර්ම හතේ තුන්දෙනෙක් ඉන්නවා මේ ඉන්ද්‍රිය ධර්ම වැඩේ කරන්න පුළුවන් ඉන්ද්‍රිය ගති තිබෙන. ඒ තමයි වේදනාව ඊළඟට වේදනාව චිත්ත ඒකාග්‍රතාවය සහ ජීවිතේන්ද්‍රය. මේ ධර්මතා තුන එතනම තියෙන ජීවිතේන්ද්‍රයට එකන. තව තියෙනවා එතකොට හිතත් අයින් කරාන් පස්සේ තව හතර දෙනෙක් අවශ්‍යයි. ඒව අනිත්‍යයිසික. කුසල් සිතක අනිවාර්යෙන් පහළ වෙනවා සද්ධාව. ඊළඟට පහළ වෙනවා ඔය ප්‍රකීර්ණක හය අතර තියෙනවා වීරිය. ඊට පස්සේ තියෙනවා සතිය. ඊට පස්සේ තියෙන ප්‍රඥාව. මෙන්න මේ කියන ධර්ම රාංචුව. මේ කියන ධර්ම රාංචුව තමයි ඉන්ද්‍රිය ධර්ම වැඩේ කරන්නේ. අපි තවත් විදිහකට හිතමු. ඔය මල පහන පූජා කරන්නා වූ එහෙම නැත්නම් ඔය චෛත්‍ය වන්දනා කරන්නට ගියා වූ මෞතුමියගේ හිතේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුත් අසංකාරික කුසලසිත පහළ වෙනකොට එතන වැඩෙනවා ධර්මතා 34ක්. නාම ධර්ම සමූහයක් 34ක් වැඩෙනවා. ඒ නාම ධර්ම සමූහය තමයි අර කුසල චෛතසික ධර්ම 20ක් වෙනවා. ඊට පස්සේ එනවා සරුචි සාධාරණ සහ ප්‍රකේතක වශයෙන් අනිසමාන 13ක් වෙනවා. ඒ ටික ඔක්කොම ආවන් පස්සේ 33ක් වෙනවා. ඒ 33 වුණාම ඔතෙන්ට සිත එකතු කරගාන් පස්සේ නාම ධර්ම 34යි. ඔය 34 දෙනා අතර ඔය චෛතසික ධර්ම ටිකයි හිත කියන ඒ ටික ඔක්කොම එක මණ්ඩලයකට නාම රංචුවට නාම ධර්ම සමූහයක් හැටියට එක්කාසු කරලා ගත්තාම පොදියට ඕක අස්සේ තිබෙනවා ඔකේ අස්සේ තිබෙනවා වේදනාව තිබෙනවා ජීවිතින්ද්‍රිය තිබෙනවා ඊළඟට ඒකාග්‍රතාවයේ තිබෙනවා චිත්තේ තිබෙනවා කුසල වශයෙන් සද්ධාව තිබෙනවා වීරිය තියෙනවා සතිය තියෙනවා ප්‍රඥාව තිබෙනවා මේ ටිකත් එක තමයි ඕකේ ඔය ඔය මේ වැඩ කරන්නේ ඒක නිසා මේ කියන්නා වූ ධර්මවල ඔවුනොවුන්ට බලගන්නන ඔවුනොවුන්ට බලපවත්වන 아무තු ගතියක් තියෙනවා. දැන් බලන්න වීරිය කියන එක ගත්තම දැන් වීරිය කියන්නේ චෛතසිකයක්. ඒ වීරිය චෛතසිකයේ වීරිය ගතිය, වීරිය ගුණය, වීරිය බලය. අනිත් චෛතසික ධර්ම වලටත් බලගන්වලා ඇදගෙන යනවා. හිතටත් බලගන්න ඇදගෙන යනවා. ඒක නිසා වීරිය ඇවිල්ලා එක්තරා විදිහක ඉන්ද්‍රිය ගතියක්. අනිත් එක තමයි මේ සතිය. සතිය කියලා කියන්නේ තමන් මොකක් හරි අරමුණකට හැරුණා නම් හැරුණා. වෙන කොහේටවත් යන්න දෙන්නේ නැහැ. අනිත් එක්කෙනෙකුටවත් ගැලවිලා. ඒක නිසා සතිය. ඊළඟට වේදනාව කියලා කියන්නේ තමන් විඳින දේට අනිත් අය ඔක්කොම නම්මගෙන තියාගෙන. ඒ වගේ ගතියක් තිබෙනවා. සද්ධාව කියන්නේ තමන් පැහැදෙන දෙයට ඔක්කොම ටික අනිත් අය පහදවාගෙන පිළිටවනවා. මෙන්න මේ කියන්නා වූ ධර්මතා අට අර අර මලක් පහනක් පූජා කරගෙන කටයුතු කරන්නා වූ කෙනාගේ సంతානයේ බලවත් ලෙස බලවත් ලෙස ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ හිතේ ඔය අට දෙනා විතරක් නෙවෙයි තවත් තිබෙනවනේ අර මේ Uh, ස්පර්ශ සංඥා චේතනා ආදී තවත් අවශේෂ චෛතසික ධර්ම තිබෙනවනේ ආන්න ඒවත් ඒවා තමයි මේ අට දෙනාගේ තිබෙන්නා වූ බල ශක්තිය ලබාගෙන කටයුතු කරන්නේ මේගොල්ලන්ගේ බල ශක්තිය ඒගොල්ලෝ ලබනවා ඒකට කියනවා ප්‍රත්‍යෝප්පන්න ධර්ම කියලා ඒක නිසා කියනවා කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චය. ඇයි මේ කතාව කිව්වේ? කුසල් සිතම කුසල කුසල් සිතේ තියෙන්නෙම කුසල ධර්ම සමූහයක් විතරයි. කවදාකවත් නෑ කුසල් සිතක අකුසල ඉන්නේ නෑ. ඒක නිසා කුසල ධර්ම හැටියට සලකන නාම ධර්ම 34ක් ඕකේ තියෙනවා. ඒ රංචුවේ කුසල ධර්ම හැටියට මේ කියන්නේ මේ අට දෙනා. අනිත් බලය ලබා ගන්නා අයට කියනවා කුසලස්ස ධම්මස්ස ප්‍රත්‍යুৎপন্ন වශයෙන් බලය ලබන අය ඉන්ද්‍රිය පච්චේන පච්චය ඉන්ද්‍රිය බලපෑම සිද්ධ කරනවා. ඔන්න එකක්. තවත් තිබෙනවා ඒක තවත් මේ විදිහට කියන්න පුළුවන් ඒක ඒක දක්වනවා ඒ තමයි මම කිව්වේ මෙතන චෛතසික ධර්ම හැටියටයි සිත හැටියටයි දක්වලා වෙනම කඩලා. හැබැයි මේක විස්තර කරනකොට ස්කන්ධ වාරයේ දක්වනවා. ස්කන්ධ වාරය කියලා කියන්නේ මේ. දැන් ওই නාම ධර්ම 34 අපි බෙදනවා මෙහෙම හතරකට. හතරකට බෙදනවා නාම ධර්ම හතරක්. ඒ තමයි වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියලා හදනවා බෙදනවා හතරකට. මේ මෙහෙම බෙදලා මේවා කුසල්ගත කරනවා. කුසල මේ සම්පයුක්ත ස්කන්ධ වශයෙන්. මේක කියනවා කුසලා ඉන්ද්‍රිය. සම්පයුක්ත කාණං කන්දානං ඉන්ද්‍රිය පච්චයෙන් පච්චයෝ. අපේ පින්වතුන්ට මේක තේරෙයි. කුසල ඉන්ද්‍රිය කුසල ධර්මයෝ තමයි ඉන්ද්‍රිය භාවයෙන් තියෙන්නේ. ඒ තමයි ඔය කියපු ජීවිතය, චිත්ත, වේදනා, සද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා. සම්පයුත්තක නාමස්කන්ධය කියලා කියන්නේ අනිත් සංඥාව, සංඛාරය හැටියට එහෙම නැත්නම් විඥාන හැටියට. අනිත් එක තවත් මතක තියාගන්න ඕනේ මේගොල්ලෝ අට දෙනා අනිත් අයට බලපෑම් කරනවා විතරක් නෙමෙයි ඕනෝන්ටත් යම් යම් බලපෑම් සිද්ධ කරනවා. ඒක නිසා ඒකත් නාම ධර්මයෝ අනිත් එක්කෙනාගේ බලපෑම Taman ලබනවා Tamanගේ බලපෑමක් එයාට ලබා දෙනවා. අන්න එහෙම සම්පයුත්තක ධර්මයෝ කුසල ඉන්ද්‍රිය ධර්මයෝ සම්පයුත්තක ස්කන්ධ ඉන්ද්‍රිය ධර්මයන්ට ඉන්ද්‍රියපත්යෙන් පත්‍ය වෙනවා කියන එක තමයි මෙතන තියෙන්නේ. මේ එක වීතියක් එක සටහනක් එක විදියකට දැක්වීම. තව එකක් අපි බලමු. ඊ දෙවෙනි චිත්ත වාරය දෙවෙනි චිත්ත විසර්ජන වාරය කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චේන පච්චයෝ කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයන්ට ඉන්ද්‍රිය භාවයෙන් ඉන්ද්‍රිය ප්‍රතිශක්තියෙන් පත්ති වෙන්නවා කියලා කතාවක් තියෙනවා. මේ මොකද්ද මේ මේ තමයි මේ තමයි අපි අර මේක ඉස්සෙල්ලත් ඔක කතා කරලා වෙන ක්‍රමයකින් වෙන නාමයකින් සිතක් උපදින වෙලාවේ සිතක් හටගන්නා වෙලාවේ චෛතසික ධර්මයොත් හටගන්නා බව අපි මතක් කළා සිහිපත් කරා එතකොට අපි හිතක් හටගන්නවා කියලා කිව්වාම හිත සමග චෛතසික ධර්මයෝ පහළ වෙනවා හට ගන්නවා කියන දැනුම තේරුම අපි හැම කෙනාටම තියෙන්න ඕන හිත විතරක් නෙවෙයි. චිත්තජ රූප කියලා දෙයක් පහළ වෙනවා. රූප වශයෙන්. සිතක් පහළ වෙනකොට හිතට අනුව ඒ චෛතසික ධර්මයන්ට අනුව රූප ධර්මයක් පහළ වෙනවා. ඒ වාට කියනවා චිත්තජ රූප කියලා. ඒ චිත්තජ රූප උපදින වෙලාවේ ඒ කුසල් සිත් විසි මේ කුසල් සිත්වල තිබෙන්නා වූ ඒ ඉන්ද්‍රිය ගුණය ඉන්ද්‍රිය බලය මේ ඒ වාට බලපවත්වන මොනවටද ඒ සිත නිසා හටගන්න මේ රූපයන් බලපවත්වන අපි ඒක කොහොමද තේරුම් ගන්නේ එහෙම බලපෑමක් ඕකට තියෙනවයි කියලා එහෙම බලපෑමක් රූපයන්ට තියෙනවයි කියලා අපි කොහොමද තේරුම් ගන්නේ? මෙහෙම හිතනද රූපය අපිට බාහිරව පේනවා. නාමය පේන්නේ අපි යනවා අර අපි කිව්වනේ අර වන්දනාවක් කරනවායි කියලා අම්මා කෙනෙක් ඒ අම්මා ගාවට යනවා. ගිහිල්ලා බලනවා අපිට තේරෙනවා මල් ටික වටේ අරගෙන යනවා, සාදුකාරයක් දෙනවා, ගාතාවක් කියනවා, කිසි කෙනෙකුට ගහන්න බනින්න යන්නේ සංවරයි, හොඳයි. සාන්තයි කිසිම වැරදක් කරන කෙනෙක් නෙවෙයි හොඳ ලස්සනට ගාතාවක් කියන නැමිලා වඳිනවා මේ ඔක්කොම කායික ක්‍රියාව මේ ටික අපි දකිනවා මේ කායික ක්‍රියාවල් ටික සිද්ධ වෙන්නේ මොකක් නිසාද මේ මව්ගේ මේ මෞතුමියගේ හිත නිසා ඒ රූප විකාරයක් තමයි වන්දනාව කියන්නේ ගාථා කීම කියලා කියන්නේ චිත්තජ රූප පහළ වෙවි ඒ විදිහට හසුරුවනවා එතකොට ඒ අත් දෙක වන්දනා කරවන්ට, ප්‍රදක්ෂිනා කරවන්ට, ගාථා කියවන්ට මේ හැම එකටම අවශ්‍ය කායික රූප ටික මවලා දෙන්නේ, හදලා දෙන්නේ. ඒ හැඩයට ඇති කරන්නේ අර මේ චිත්තජ රූප හැටියට පහළ වෙන ධර්ම අනිත් එක තමයි ඒවා පහළ වෙන්නේ. ඒවා පහළ වෙන්නේ මානසික ධර්ම නිසා. මේ කතාව හරිය දිගයි. මේ කතාව හරීම දිගයි. හරිම ලස්සනයි, ප්‍රණීතයි, සුන්දරයි, සාන්තයි. මේ ටික අපි තව ඉස්සරහට කතා කරන්න ඕනේ. ඉතින් මේ චිත්තජ රූපයන්ටත් ඒව ඇවිල්ලා අව්‍යාකෘත ධර්ම, ඒවටත් මේ ධර්ම බලපානවා කියන කතාව එතන තියෙනවා. ඒක නිසා මේ පින්වත්තුන් අපිට මම අද කියලා දෙන්නේ චිත්ත විසර්ජනා වාර කුසල විසර්ජනා වාර ඉන්ද්‍රිය ප්‍රත්‍ය යටතේ ධර්මතා දෙකයි. මේ මේකේ තව ඉතිරි කොටස අපි ලබන අවස්ථාවේදී කියලා දෙනවා. ඒක නිසා මේ පින්වතුන් හිත පහදවා ගන්නද අද මේ කාලය තුල මේ පින්වතුන් බොහෝම මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්තව මේ වැඩ සටහනට සම්බන්ධ වෙලා මේ පින්වතුන් මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය යටතේ කියලා දෙන්නා වූ ධර්ම කාණ්ඩය මේ විදිහට ඇහුවා ඒ වාගේම හිතුවා ඒ වාගේම මෙනෙහි කරා මේ පින්වත් හැම දිනාටම මේ උතුම් ධර්මයේ ඇසීමෙන් සිටීමෙන් මෙනෙහි කිරීමෙන් තවත් හිත දියුණු කරගෙන ධර්ම අවබෝධය හදාගෙන ප්‍රතිපත්තියේ ගමන් කොට මාර්ගයේ වඩාගෙන සංසාර දුකින් මිදලා අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි වැඩි වේලාවක් අද මේකේ රැඳින්නේ නැහැ. තව විනාඩි දෙකක් විතර තියෙනවා. ඒක නිසා ඒ විනාඩි දෙක ඇතුළත මම මේ පුණ්‍යානුමෝදනාවත් සාමූහික සාමූහිකව සැමදෙනාටම සිද්ධ කරනවා. අපේ මේ පින්වත් ජයන්ත රත්නායක මහත්මයා ඒ වගේම සම්බන්ධීකරණය සිද්ධ කරා. ඒ වගේම අපි විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න ඕනේ අපේ ලලිත දලුවත් මහත්මයාට සෑම බ්‍රාහස්පතින්දාකම දහම් පොතපත අරගෙන විවෘත කරගෙන ප ဋ ාණේ දිහා බලාගෙන මේ සවනට සිසිලස ගුවන් විදුලිය පැත්තට මේ සියලු දෙනාගේම හිත හැරෙන්නේ යොමු වෙන්නේ ඒ පින්වත් මහත්මයාගේ දීර්ඝකාලීන සත්ක්‍රියාවක ප්‍රතිඵලයක් හැටියට අපි හැම දිනම පින් දෙමු ඒ පින්වත් මහත්මයාට නිදුක් භාවයේ නිරෝගී භාවයේ ධර්මාභෝධයේ ධර්මයේ සැනසෙල්ල වේවා ඒ වගේම සියලු යහපත් කටයුතු සිදු කරගෙන හැම දිනාටම නිවන් සැනසෙල්ල ලැබේවා ඒ වගේම ඉතින් අපිට මතක් කරලා කතා කරලා මේ වැඩේ මේ දහම් කතාව මේ දහම් සාකච්ඡාව ධර්ම මණ්ඩපය අවදි කරන්නා වූ සියලු දෙනා මේකට ඇදලා ගන්නා වූ ඒ වගේම තමනුත් ධර්මයෙන් සැනසීමෙන් අනිත් අයට ධර්මයේ බෙදා දෙන්න මහන්සි ගන්න පින්වත් ජයන්ත මහත්මයාටත් අපේ පින්වත් අපාගෙන සිටපු ළඟදුර වශයෙන් සිටින මෙරට පිටරට වශයෙන් සිටින සියලු දෙනාටම මේ උතුම් කුසල බලයෙන් දහම් බලයෙන් ධර්මයේ සැනසෙල්ල යහපත වේවා සෑම දිනාටම තුන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවෙනින් සැනසෙන්න මේ උතුම් ධර්මයේ පිහිට වේවා හේතු වේවා හැම දිනාගෙම සිත් නිවෙනින් නිවි සැනසී යෙත්වා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි